සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළ ගාථා රත්නය ධම්මපද පාළියේ සඳහන් වෙනවා අක්කෝදීන ජිනේ කෝදං අසාදුං සාදුනා ජිනේ විනේ කදරියන් දානේන සච්චේන අලිකවාදින අපේ බුදුරජාණන් වහන්සේ මේ ගාථා රත්නේ දේශනා කොට වදාළේ ශිරිමා කියන වෛශ්‍යාව අරමුණු කරලා බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ හිටපු කාලේ විශේෂයෙන් සවැත් නුවර මිනිස්සු බොහෝසේ විනෝද සැනකෙලි පැවැත්තුවා. නමුත් මේ කාරණාවට මුල් වෙන නගරයේ විශේෂයෙන් සඳහන් කරනවා රජගහ නුවරක් සම්බන්ධ වෙනවා. රජගහ නුවර බිම්බිසාර මහරජුරුව රජකම් කරන කාලේ. රජුරුව තමන්ගේ රටවැසියන්ට නියෝගයක් කරලා තිබුණා සැනකෙලි පවත්වන්න කියලා. උත්සව පවත්වන්න කියලා. විනෝද වෙන්න කියලා. ඉතින් හැම කර්මාන්තයකම නියැලිලා ඉන්න මිනිස්සු විනෝද වෙන්න උත්සව පවත්වන්න එළඹිලා හිටියා. නමුත් මේ ප්‍රදේශයේ හිටියා සුමන කියලා සිටුවරයෙක්. ඒ සුමන සිටුවරයාගේ දාසකම් කරන අය බැල මෙහෙවරකම් කරන අය විශේෂයෙන් කම්කරුවොත් මේ විනෝද ක්‍රීඩා සඳහා යොමු වෙලා හිටියා. ඒ අතර හිටියා පුන්න කියලා කෙනෙක්. නමුත් පුන්න විනෝද වෙන්න යන්නේ නැතුව එදත් සිටු ගෙදරට ගියහම සුමන සිටුවරය ඇහුවා පුන්න අද විනෝද උත්සවයට යනවද? එහෙම නැත්නම් අද මේ බැල මෙහෙවරකම් කරනවද කියලා. පුන්න සඳහන් කළා ස්වාමීනි විනෝද වෙන්න උත්සව පවත්වන්න ඒ දේවල් සල්ලි මිල මුදල් තියෙන අයට වටින වැඩ. නමුත් අද මම විනෝද වෙන්න ගියොත් හෙට දවසේ කැඳ ටිකක් බොන්නවත් මගේ ගෙදර හාල් ටිකක් නැහැ. ඒ නිසා මම අදත් වැඩ කරන්න ඕනේ. හරක් බානක් ඉල්ලගෙන මෙයා හාන්න යන්න පිටත් වුණා. ගෙදර ගිහිල්ලා බිරිඳට කිව්වා වෙනදට වඩා ආහාර පාන ටිකක් වැඩිපුර හදාගෙන කුඹරට එන්න කියලා. මෙයා කුඹරට ගිහිල්ලා කුඹුරේ වැඩ පටන් ගත්තා. මේ වෙලාවේ අපේ ධර්ම සේනාධිපති ශරියුත් මහරහතන් වහන්සේ හත් දවසක්ම නිරෝධ සමාපත්තියේ සමවැදිලා වැඩ ඉඳලා නිරෝධ සමාපත්තියෙන් අවදි වෙලා අද මගෙන් පිහිට කාට ලැබෙනවා නම් හොඳයිද කියන කාරණාව බලලා උන්වහන්සේ එදා දැක්කේ මේ පුන්නවයි. උන්වහන්සේ ඊළඟට කල්පනා කළා පුන්න හොයාගෙන වැඩියොත් මගෙන් පිහිටක් ලබන්න පුන්න ළඟ ශ්‍රද්ධාව තියෙනවද? පුන්නට යමක් දෙන්න හිතෙනවද? දෙන්න දෙයක් තියනවද කියන කාරණාවත් බැලුවා. වැඩම කළොත් මේ සියල්ලම සම්පූර්ණ වෙනවා. මහරහතන් වහන්සේ කුඹුරට වැඩලා කුඹුරේ එක් පැත්තක අසල හිටගෙන ළඟ තිබිච්ච පඳුරක් දිහා බලාගෙන හිටියා. පුන්න හරි ප්‍රඥාවන්තයි. පුන්න ඒ සිද්ධිය දැකලා පුන්න තීරණය කළා මේ ස්වාමින් වහන්සේට මේ උදෑසන දත් මැදගන්න දෙහැටි දඬු අවශ්‍ය වෙලා ඇති. එහෙම හිතලා ගිහිල්ලා අර පඳුරෙන් කෝටුවක් කඩලා මනාව පිළියෙල කරලා පිළිගන්නවා. මහරහතන් වහන්සේ පෙරහන් කරේ පාත්‍රේ පුන්නගේ අතට දුන්නා. පුන්න පැනුත් පෙරලා පිළිගන්නවා. ඒ ටික කරලා පුන්න ආපහු ගිහිල්ලා හාන්න පටන් ගත්තා. ඊට පස්සේ මහරහතන් වහන්සේ පුන්නගේ බිරිඳ දානේ හදාගෙන නැත්නම් පුන්නගේ කෑම වේලා අරගෙන මගට අවතීර්ණ වෙනකන් මග හිටියා. ඒ පාරට ආවට පස්සේ උන්වහන්සේ ඉදිරියට වැඩම කළා. රහතන් වහන්සේ දැක්කහම ඇතිවෙච්ච ප්‍රීතිය නිසා ඇය ඒ ආහාර ටික බොහෝම සතුටින් සරියුත් මහරහතන් වහන්සේට පූජා කළා. භාගයක් පිළිගන්වනකොට ඇති කියලා පාත්‍රේ අත වැහුවා. නමුත් සඳහන් කළා ස්වාමීනි එක්කෙනෙකුට හදාපු ආහාර වේලක් ඒකෙන් භාගයක් මට ආපහු ඉතුරු කරලා මට මෙලවින් කිසිම සංග්‍රහයක් එපා. මේ ටිකක් පිළිගන්නාseekවා මට පරලොවටම සංග්‍රහ කරනseekවා. ඔබ වහන්සේ යම් උතුම් ධර්මයක් අවබෝධ කරගත්තා නම් ඒ උතුම් මගට යන්න මට ආශිර්වාද කරන සීක්වා කියලා ඉතුරු ටිකක් පිළිගන්නවා. උන්වහන්සේ ආශිර්වාද කරලා වැඩම කළා. ඇය නැවත වතාවක් ගෙදර ගිහිල්ලා කෑම හැදුවා. හැබැයි ආපහු කුඹරට එනකොට වෙලා ගියා. මේ වෙනකොට අටකිරියක් පමණ ප්‍රමාණය කුඹුර හාලා වෙහෙස දරා ගන්න බැරුව පුන්න ගවිය ලෙහෙලා මුදා හැරලා පැත්තක වාඩි වෙලා. ඇය කල්පනා කළා හොඳටම වෙහෙසිලා ඉන්නේ. කේන්ති ගිහිල්ලත් ඇති කෙවිටි පාරක් ගැහුවොත් පින්කමින් වැඩක් නෑ ඈත ඉඳලම කතා කරලා කිව්වා මේ වාගේ පින්කමක් මගදී කරන්ට යෙදුනා නැවත කෑම හදාගෙන ඉන්නකොට දවල් වුණා නමුත් ඔබ සතුටු සිතින් ඒ පින අනුමෝදන් වෙන්න කියලා පුන්නත් බොහෝම සතුටින් පින් අනුමෝදන් වුණා තමන් කරපු සත්කාරයත් ඇයට සිහිපත් කළා කුසගින්න නිසා ආහාරත් ටිකක් වැඩිපුර අනුභව කළා. ඇගේ උකුලෙම හිස තියාගෙන නිදාගත්තා. අවදි වෙලා බලහම තමන් අර හාපු කුඹුර තනිකරම රත්තරන් දිලිසෙනවා වගේ දිලිසෙනවා පේනවා. කල්පනා කළා මොකක් නිසා එහෙම වෙනවද? බිරිඳට සඳහන් කළා වැඩිපුර කෑම ගත්ත නිසා මට මෙහෙම පේනවද දන්නේ. බිරිඳ සඳහන් කළා නෑ ස්වාමීනි මට පේන්නේත් එහෙමයි. දෙන්නම ගිහිල්ලා බලහම හාද්දින් පෙරලිච්ච හී කැට ඔක්කොම රන් කැට බවට පත් වෙලා. ඔක්කොම රත්තරන්. මම මුලින් සඳහන් කළා පුන්න හරි ප්‍රඥාවන්තයි කියලා. හරිම දුප්පත්. මේ රත්තරන් ඔක්කොම ගෙනහිල්ලා ගෙදර ගොඩ ගහගන්න පුන්නට කොහොමවත් හිතුනේ හිතුනේ නෑ. මොකද පුන්න දන්නවා එහෙම වුණොත් Tamanට වෙනත් කරදර රාශියකට මුහුණ පාන්න වෙන්න බව. පුන්න කෙලින්ම ගියේ රජ ගෙදර. රජුරවන්ට කාරණාව සිහිපත් කරලා රජුරවන්ට සඳහන් කළා මහරජේ ගැල් 1000ක් විතර යවලා ඒ රත්තරන් මාලිගාවට ගෙන්න ගන්න කියලා. රාජ ආඥාවෙන් කුඹරට ගියපු ගැල් හිමියෝ පටවන පටවන රත්තරන් පස්කට. පණිවිඩය කිව්ව ස්වාමීන් එහි රත්තරන් නැහැ. ඒ සේරම පස්. රජුරු ආයි පණිවිඩයක් එරියා. රජුරුවන්ගේ රත්තරන් කියලා නෙමෙයි පුන්නගේ රත්තරන් කියලා පටවන්න. එහෙම පටවනකොට සියල්ල රත්තරන් බවට පත් වෙලාම තිබුණා. නිරෝධ සමාපත්තියෙන් අවදි වෙච්ච මහරහතන් වහන්සේට දන් දීපු ආනිසංසය එවලෙම විපාක දෙනවා. එහෙම නැත්නම් දවස් 7ක් ඇතුළත අනිවාර්යෙන් විපාක දෙන බවයි සඳහන් කරන්නේ. බොහෝ තැන්වල නම් දකින්නේ එදාම විපාක දීලා තියෙන බව. ඒකට හේතු ගණනාවක් තියෙනවා. මහරහතන් වහන්සේ නම ලෝකයට මොනතරම් සත්පුරුෂයෙක්ද? සරියුත් මහරහතන් වහන්සේ වගේ මේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා ලෝකයට සිදු කරපු යහපත මෙච්චරයි මෙපමණයි කියලා සීමාවක් කරලා දක්වන්න පුළුවන් කමක් නැහැ. ඒ කරුණ ඔක්කොම පැහැදිලි කරන්න නම් උන්වහන්සේලාගේ චරිත කතා පිළිබඳව අපිට දීර්ඝව සාකච්ඡා කරන්න ඕනේ. මහා කල්ප අසංකේයිකුත් ලක්ෂයක් පාරමිතා පුරලා තියෙන්නේ මේ අග්‍ර ශ්‍රාවක බෝධිය ලබන්න. එයින් බොහෝ දෙනාට පිහිට වෙන්නේ කෝටි ගණන් දෙනා සංසාරයෙන් එතර කරන්න. ඒ වාගේ මහ උතුමේ මේ Nirodha Samapattiyෙන් අවදි වෙනකොට දින හතක්ම निराහාරව ඉඳලා අවදි වෙන්නේ. සමාපatti සෝය නිසා කුසගිනි වේදනාව නොදැනුණාට අවදි වුණාම දවස් 7ක බඩගින්න හොඳටම දැනෙනවා. සාමාන්‍ය පුද්ගලයෙකුට හත් දවසකට වඩා निराහාරව ඉන්න බැරි බවයි ධර්මයේ සඳහන් කරන්නේ. අටවෙනි දවසේ මේ ලෝකේ තියෙන මොනතරම් ඖෂධීය ආහාර පාන, ප්‍රණීත ආහාර පාන මොන වගේ සංතරපණය කරන්න උත්සාහ කළත් සුවපත් කරන්න බැරි බව සඳහන් කරනවා. නමුත් සරියුත් මහරහතන් වහන්සේ පිළිපින්නතිනේ එහෙම ආබාධයක් නැහැ. සඳහන් කරන්නේ කිසිම ආහාරයක් වළඳන්නේ නැතුව අර්ධ මාසයක් වැඩ ඉන්න පුළුවන් කියලා. නමුත් සමාධියෙන් අවදි වෙච්ච මහෝත්තමයන් වහන්සේට කරපු මේ පූජාව ඒ මොහොතේම විපාක දීලා. රජමිදුලේ රත්තරන් ගොඩ ගැහුවා. පුන්නගේ රත්තරන් මේ තරම් රත්තරන් තියන අය නගරේ අඩුයි. දුප්පත් පුන්නට පුන්න සිටු කියන තනතුර ලැබුණා. මහ ධනපතියෙක් වෙච්ච නිසා. රජුරෝ මාලිගා ආදියත් පුන්නට දුන්නා. ඒ මාලිගා ලබා දුන්න තැන්වලත් සුද්ධ පවිත්‍ර කරනකොට ඔහු වෙනුවෙන් නිදම් පහළ වුණා. පුන්න අසීමාන්තික ධනයක් හිමි කරගත්තා. පුන්නට හිටියා එකම එක දුවක්. ඒ දුවගේ නම උත්තරා. කජගහනුවර සිටුවරයා ළඟ තමයි පුන්න බැලමිහිවරකම් කිරුවේ. ඒ සිටුවරයට හිටිය පුතේ. පස්සේ කාලේ රජගහනුවර සුමන සිටුවරයා පුන්නගෙන් ඉල්ලීමක් කළා මගේ පුතාට ඔබේ දුව විවාහ කරලා දෙන්න කියලා. ඒකට පුන්න කොහොමත් කැමති වුණේ නැහැ. මොකද මේ සිටු පවුලේ මිත්‍යා දෘෂ්ටිකයි. දිගින් දිගටම පණිවිඩෙව්වා අනිත් සිටු මැති ඇමතිවරු කතා කරලා කරුණු කාරණා සඳහන් කළා දිගටම දිගටම එරෙහි වෙන එකත් ඒ තරම් හොඳ නැති නිසා දුව ඔහුට විවාහ කරලා දෙන්න තීරණය කළා. හරියටම ඇසලපුර පසළොස්වක පෝය දවසේ සුමන සිටුවරයාගේ පුතත් එක්ක පුන්න සිටුවරයාගේ දුව විවාහය ගිවිසගත්තා. මාස දෙකමාරක් විතර සුමන සිටුවරයාගේ ගෙදරට ගිහිල්ලා ගත වුණා. උත්තර හරියට තුනුරුවන් කෙරෙහි පැහැදිච්ච කෙනෙක්. දම්පැන් දෙන්න නිරන්තරයෙන් යොමු වෙලා හිටපු කෙනෙක්. නමුත් බැරිම තැන තාත්තට ලියුමක් ලියලෙව්වා. තාත්තේ හිර ගෙදරකට යවුවා වගේ මම මේ ගෙදරට එවලා දැන් මාස දෙකමාරක් ගත වෙන්න එනවා. මම හාමුදුරු නමක් දැක්කේ නෑ. දන් හැන්දක් බෙදා ගන්න බැරි වුණා මේ මාස දෙකමාර තුනේ. එක බණපදයක් මට අහගන්න බැරි වුණා. මේ වාගේ තැනකට විවාහ කරලා දුන්නට වඩා ඇඟේ වෙර ලකුණු තියලා ගෙයින් පිටුවහල් කෙරුවා නම් දාසකමට කැමති කෙනෙක් යොදා ගන්න කියලා මීට වඩා ඒක හරි සැපයි කියලා. ඒ ලියුම දැක්කට පස්සේ සුමන සිටුවරයාට හරි කනස්සල්ලක් ඇති වුණා. වෙන කල යුතු දෙයක් නැති නිසා කහවණු 15000ක් දුවට යවුවා. යවලා කිව්ව දුවේ මේ නගරේ ඉන්නවා ශිරිමා කියලා වෛශ්‍යාව. ඇය රාත්‍රියකට පිරිමියෙකුගෙන් කහවණු දහසක් අය කරනවා. මේ කහවණු 15000 ගෙනහිල්ලා ඇයට දෙන්න. ඇය එක් කරගෙන ගිහිල්ලා ඔබේ ස්වාමියාට බාර කරන්න. 15 දවසකට ස්වාමියා සතුටු කරන්න කියලා. ඔහුට ඇය බාර දීලා ඔබ පින් කරගන්න. තාත්තගෙන් හම්බෙච්ච පණිවිඩයට උත්තරාට තිබුණේ පුදුම සතුටක්. එතකොට මේ වාගේ කාරණා පිළිබඳව මේ මේ තැන්වල ආයෙ ආයෙ නතර වෙලා අපි සාකච්ඡා කරන්න ඕන දේවල්. තමන්ගේ ස්වාමියා වෙන කාන්තාවකට බාර කරලා පින්කම් කරන්න කියලා කියහම ඒක මේ ලෝකේ කාන්තාවකට කරන්න පුළුවන් වැඩක්ද කියන කාරණාව අපි වෙනම ගැඹුරින් සාකච්ඡා කරන්න ඕනේ. තව වෙලාවක සමහර රජවරු තමන්ගේ විසෝවරුන්ගෙන් ඇහුවේ මේ ලෝකේ කාන්තාවකට තියෙන ලොකුම දුක මොකක්ද කියලා. ඒ තමන්ගේ දුව විවාහ කරලා දෙන්න කලින් ඒ වෙලාවේ රජුරුවන්ගේ විසව රජුරුවන්ට සඳහන් කළේ තමන්ගේ ස්වාමියාට තවත් බිරිඳක් ඉන්නවා කියලා දැනගත්තාම ඇතිවෙන දුක තරම් දුකක් කාන්තාවකට මේ ලෝකේ වෙන නෑ කියලා. එහෙම කාලේ එහෙම සඳහන් කරනකොට දුවටත් මේ තාත්තා පණිවිඩය වන්නේ වෛශ්‍යාවක් ස්වාමියාට දවස් 15කට බාර කරලා Tamanට එතනින් මිදලා පින් කරන්න කියලා. එහෙම කියහම ඇයට තියෙන්නේ පුදුම සතුටක්. ඇයි සිරිම හොයාගෙන ගියා? කහවණු 15000ක් ගෙව්වා. සිරිමට කාරණාව සඳහන් කළා. සිරිම ඒකට කැමති වුණා. Tamanගේ මාලිගාවට එක්කරගෙන ගියා. ස්වාමියාට කතා කරලා කීවා මෑට තමයි සිරිම කියලා කියන්නේ. සිරිම ඊටාත්ම ලස්සන බව බණපොත්වල බොහෝ තැන්වල සඳහන් කරනවා. මේ ලස්සන කාන්තාවත් එක්ක දවස් 15ක් ගත කරන්න අවස්ථාව තමන්ගේ බිරිඳ විසින්ම ලබලා දෙනකොට මේ රජගහ නුවර සිටුවරයාගේ පුතා ඒකට කිසිසේත්ම අකමැති වුණේ නැහැ. ඔහුට ඇය පාවලා දීලා බුදුරජාණන් වහන්සේට ආරාධනාවක් කළා ස්වාමීනි අද ඉඳලා දවස් 15 මගෙන්ම දන්වලා ගන්න ඕනේ. මොකද වස් කාලේ ගෙවෙන්න තව තියෙන්නේ දින 15යි. බුදුරජාණන් වහන්සේ ආරාධනාව බාරගත්තා. උත්තර සංසාරේ කොච්චර පින් කරලා තියෙන්නේ නැද්ද? දීපංකර පාදමූලයෙන් පටන් අරගෙන මහා කල්ප අසංඛ්‍ය 4.1 නියත විවරණයෙන් පස්සේ ලෞතර බුද්ධත්වයේ පාරමිතා පුරුපු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පාරමිතාවේ උත්තරා වෙනුවෙන් එක දිගට දවස් 15ක් වෙන් වෙනවා කියන කාරණාව එසේ මෙසේ කාරණාවක් නෙමෙයි කොහොමවත්. අති සුවිශේෂී අවස්ථාවක් ඒක. දිගින් දිගටම උත්තරා තමන්ගේ පිරිසත් එක්ක දන් හද හද පූජා කළා. දැන් දවස් 14ක් විතර ගත වුණා. ඇය හරි සතුටින් පින් කරනවා. උත්තරාගේ ස්වාමියා මේ දවස් 14ක් විතර ඉක්ම ගියහම උඩුමහන් තලාවේ ඉඳලා පල්හැ ගිනිහල් ගේ පැත්තට ඇරලා තිබිච්ච කවුළුවකින් ගිනිහල් ගේ දිහා බැලුවා. මේ වෙලාවේ Tamange බිරිඳ ගිනිහල් ගේ 16ක් වගේ වැඩ. පරණ ඇඳුම් ඇඳගෙන, දැලිකුණු තවරගෙන, දාඩිය පෙරාගෙන, දුම් වැඩි වැඩි ඈ මෙහෙවර කරනවා. මේ කරන්නේ දානි හදනවා. පිරිස යොදාගෙන. උත්තරාගේ ස්වාමියාට hina ගියා. මේ පව් කාර්යයෙන්. මේ තරම් දැසි දස්සන්ගෙන් කැප උපකාර සත්කාර ලැබමින් ඊටාම සුවසේ ජීවත් වෙන්න මේ මාලිගාවේ ඕන තරම් ඉඩ තියෙනකොට එයත් 16ක් වගේ වැඩි. මෝඩ ගෑණි කියලා hina ගියා. සිරිමායක දැකලා ඇවිල්ලා බැලුවා කවුරු එකද hina වුනේ කියලා. සිරිමත් ඒ කවුළුවෙම බලනකොට දැක්කේ උත්තරා. ඇයට අමතක වෙලයි තියෙන්නේ Taman කවුද කියලා. ඇගේ කල්පනාව මේ සිටු මාලිගාවේ අයිතිකාරී කියලා. කල්පනා කළා මේ ස්වාමියයි උත්තරයි අතර අනියම් සම්බන්ධයක් ඇති. ඒකට මං හොඳ වැඩක් කරන්නම් කියලා අනිත් පැත්තෙන් බහැලා ගිහිල්ලා කැවුම් උයමින් තිබෙන ඡාත්‍යයේ තෙල් හොඳට පැහෙනවා. ගිතෙල් හැන්දක් අරගෙන යනවා කේන්තියට උත්තරාගේ ඇඟට වක් කරන්න. උත්තරා දැක්කා ඇය ගිතෙල් හැන්දකුත් අරගෙන එනවා. නමුත් ඇය දිහා බලාගෙන කල්පනා කළේ අනේ මගේ නැගණිය කොයි තරම් හොඳයිද? මගේ ස්වාමියාත් එක්ක දින 15ක් ගත කරන්න එක දිගට ඇය ඉදිරිපත් නොවුනා නම් මම මේ පින්කම් කොහොම කරන්නද? ඇය මට ලබලා දුන්න අවස්ථාවේ වටිනාකමේ සීමාවක් නැහැ. මගේ ගුණය මේ සක්වල හරහට බැලුවොත් සක්වල කෙරවල දක්වාම ඇගේ ಗುಣ පුරවන්න මට සක්වල ඉඩමැති. උඩට බැලුවොත් බඹලෝ මිටි මගේ යෙහෙළියගේ ಗುಣ කඳ උසයි. මට පින් කරන්න අවස්ථාව දුන්නා. ඇය පිළිබඳව මගේ හිතේ කිසිම ක්‍රෝධයක් නැහැ. ඒ බව සත්‍ය නම් මගේ ඇඟේ උණු තෙල්ලක් කෙරුවත් මම පිච්චෙන්නේ නැහැ කියලා කල්පනා කළා. හැබැවින්ම ගෙන අපුණු තෙල් හිසේ ඉඳලා වැක්කිරුවා. ඇඟ දිගේම පෙරිලා ගියා. ඇයට අල්ප මාත්‍ර හානියක් හානියක් නැහැ. තෙල් අරගෙන එනකොට නිමෙන්න ඇති කියලා හිතලා සිරිම ආයෙත් ගිහිලා ආයෙත් තෙල් හැන්දක් ගත්තා. හැබැයි ඊට පස්සේ නම් උත්තරාගේ සේවිකාව සිරිමට බිම දාගෙන ගැහුවා. මේ සේවිකාවන්ගෙන් ගුටි කණ එක නවත්තන්න උත්තරාට කොහොමවත් බැරි වුණා. නමුත් ඒ අතරට පැනලා කොහොම හරි බේරලා සේවිකාව ලව්වම උණු වතුර ගෙන්නගෙන සිරිම උණු වතුරෙන් නාවල තැලිච්ච පොඩි වෙච්ච තැන් උණු දියෙන් ආපහු තවල සිරිම සූපත් කළා. සිරිමගෙන් ඇහුවා ඇයි මට එහෙම කළේ? එතකොට තමයි සිරිමට වැටහුනේ Taman කවුද කියලා. සිරිම සමාව ඉල්ලුවා උත්තරාගෙන්. උත්තරා සඳහන් කළා නගේ උඹ වගේ නෙමෙයි මම හොඳ තාත්තා කෙනෙක් ඉන්න දුව. මගෙන් සමාව ගත්තට මේක සමාවක් වෙන්නේ ඔබට හරියටම සමාව හම්බෙන්න නම් මගේ තාත්තගෙන්ම සමාව ගන්න වෙනවා. කියලා විසිරුම කිව්වා එහෙනම් පුන්න සිටුවරයා හොයාගෙන ගිහිල්ලා මම සමාව ඉල්ලන්නම් කියලා. ඒ වෙලාවේ උත්තර කියනවා පුන්න සිටුවරයා කියලා කියන්නේ මේ පංචස්කන්ධය පෝෂණය කරපු මගේ තාත්තා විතරයි. නමුත් මගේ හැබෑම තාත්තා කියලා මම දකින්නේ සංසාරයෙන් එතර යන්නේ නිවන් මඟ කියලා දුන්න තාත්තටයි මං හැබෑම තාත්තා කියලා දකින්නේ. ඒ හින්දා නගේ උඹට පුළුවන් නම් ඒ තාත්තගෙන් සමාව වෙන්න. කවුද ඒ තාත්තා කියලා ඇහුවා. සඳහන් කළා වෙන කවුරුවත් නෙමෙයි ලෞතර බුදුරජාණන් වහන්සේ. සිරිම සඳහන් කළා උන්වහන්සේත් එක්ක මගේ සමීප බවක් නැහැ. ඇසුරු කරලා කතා බහ කරලා පින්කම් කරලා මට පුරුද්දක් නෑ. ඒ හින්දා උන්වහන්සේ ගාවට යන්න පුළුවන් කමක් නෑ. හෙට උන්වහන්සේ මෙහි වඩිනවා. ඔබත් කැමතිනම් කැවිලි පෙවිලි ටිකකුත් හදාගෙන පින්කමට එන්න කියලා. සිරිමා ගෙදර ගිහිල්ලා තමන්ගේ සේවිකාවත් එක්ක බොහෝ කැවිලි පෙවිලිත් හදාගෙන උත්තරාගේ ගෙදර ආවා. ඒ වුණාට තමන් ගినాපු කිසි දෙයක් පිළිගන්වන්න අවස්ථාව ලැබෙන්නේ නෑ. ඇයට දුක හිතෙයි කියලා උත්තරා ඒ කැවිලි පෙවිලිත් අරගෙන බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට පූජා කළා. මේ පින්කමෙන් පස්සේ සිරිම ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට කාරණාව කියලා සමාව ඉල්ලුවා. බුදුරජාණන් වහන්සේ උත්තරාගෙන් ඇහුවා මෑ කියන විදිහට මේ කරුණ ඇත්තද? මගේ කිසියම් ගුණයක් තියනවාද කියලා. උත්තර බුදුරජාණන් වහන්සේට සඳහන් කළේ ස්වාමීනි මගේ නැගණියගේ ಗುಣ හරහට බැලුවොත් සක්වල කෙරවල දක්වා. ඉහළට බැලුවොත් බඹලව පාතයි ඇගේ ಗುಣ කඳුසයි. මිත්‍යා දෘෂ්ටික ගෙදරකට විවාහ වෙලා ඇවිල්ලා පිනක් දහමක් කරගන්න නැතුව බණක් දහමක් අහගන්න නැතුව ධනක් බෙදාගන්න නැතුව මං විඳපු දුක දවස් 15ක් ඇතුළත සංසිඳවලා දෙන්න ඇයි මට පුදුම උපකාරයක් කළා. ඒ නිසා මම දකින්නේ ඇගේ ගුණයමයි ස්වාමීනි. සමාව දෙන්න වටිනවා කියලා. බුදුරජාණන් වහන්සේ ඇයට සමාව දුන්නා. සමාව දීලා අපි අර මුලින් සඳහන් කරපු ගාථා රත්නය දේශනා කළා. අක්කෝ දේන ජිනේ කෝදං. ක්‍රෝධ කරන්නා දිනන්න ඕනේ මෛත්‍රියමයි. එක්කෙනෙක් ක්‍රෝධ කරනකොට එක්කෙනෙක් වෛර කරනකොට මම ඊට උඩින් වෛර කරන්න පටන් ගත්තොත් ඒක ඉහලින් ඉහලට යනවා මිසක් කවදාවත් නතර වෙන වෙන එකක් නෑ. සමහර වෙලාවක දිගින් දිගට දෙන්නම දෙමාරුවට වෛර කර කර යනකොට කේන්තියෙන් ඉපිලුණු තව කෙනෙක් අනිකාගේ ජීවිතේ පවා විනාශ කරන්න පුළුවන්. ඒ නිසා දේශනා කළා අන් අය වෛර කරනකොට හැකිතරම් ඔවුන්ට මෛත්‍රී කරන්න. ඔහුට තමයි ආරක්ෂාව තියෙන්නේ. සම්‍යක් දෘෂ්ටික දෙවියන්ගේ පවා පැල්ම බැල්ම පිහිට ආරක්ෂාව උන්ට තියෙනවා. විශේෂයෙන් දෙවියෝ මනුලොව දිහා බලනකොට මෛත්‍රී සහගත පුද්ගලයන්ට විශේෂ අනුකම්පාවක් දක්වන බව සඳහන් කරලා තියෙනවා. එහෙනම් වෛර කරන්නා මෛත්‍රියෙන් දිනන්න පුළුවන් බවට හොඳම උදාහරණය තමයි උත්තරාගේ ශ්‍රීමගේ කතාව. දෙවණියට භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ යම් කෙනෙක් දන් දෙන්න අකමැති නම් යම් කෙනෙක් මසුරු නම් මසුරු පුද්ගලයා දිනන්න දානෙම වටිනවා අසත්පුරුෂයා දිනන්න සත්පුරුෂකමම වටිනවා අක්කෝ දේන ජිනේ කෝදං අසාදුන් සාදුනා ජිනේ යමෙක් අසත්පුරුෂද යමෙක් ගාව කළගුණ නැද්ද යමෙකුට ಗುಣ මතක නැද්ද ඒ පුජ්‍යලිය ප්‍රතික්ෂේප කරලා අයින් කරනවට වඩා ඔවුන්ට ಗುಣ මතක නැති වුණාට අපි ළඟ ಗುಣ තියෙනවනම් නැවත නැවත ඔවුන්ට අපි උපකාර කරනවනම් ඔවුන්ට දවසක හිතන්න වෙනවා මේ අයට කරදර කරන එකේ තේරුමක් නැහැ කියලා. මේ වාගේ ගුණවත් අයට කරදර කරනකොට ඒක අපටම සසරට මහ පාපයක් වෙනවා කියලා. පින්තුනි අතීතේ සුමංගල කියලා සිටුවරේ ලෞතර බුදුරජාණන් වහන්සේට මාලිගාවක් හදලා දුන්නා. ඒ අපේ භාග්‍යතුන් වහන්සේට නෙමෙයි පෙර බුද්ධ ශාසනයක. සුමංගල සිටුවරයට එක පුද්ගලයෙක් වෛර කරන්න පටන් ගත්තා. සුමංගල සිටුවරයාගෙන් පලි ගත්තා. සිටුවරයාගේ කුඹුරු යායවල් හත් වතාවක්ම ගිනි තිබ්බා. සිටුවරයාගේ මාලිගාවටත් ගිනි තිබ්බා. සිටුවරයාගේ ගව සම්පත හැම ගවයෙකුගේම කකුල් කැපුවා. මේ විදිහට සිටුවරයාට රිදව රිදව පරිගන්න කටයුතු කළා. නමුත් මේ එකම ක්‍රියාවක ළඟවත් සුමංගල සිටුවරයා කවුද මෙහෙම කරන්නේ කියන කාරණාවවත් හෙව්වේ නැහැ. අන්තිමට සිටුවරයාට රිදවන්න හොඳම ක්‍රමය මොකක්ද කියලා හොයාගෙන මේ සිටුවරයා තමයි එදා බුදුරජාණන් වහන්සේට සුගන්ධ කුටිය හදලා පූජා කරලා තිබුණේ ප්‍රධාන සුගන්ධ කුටිය. ඒකටත් ගිනි තිබ්බා. බුදුරජාණන් වහන්සේ පින්ඳ පාති වැඩියට පස්සේ. ඒක ආරංචි වුණාට පස්සේ සිටුතුමා එතෙන්ට වේගෙන් ගියා. ගිහිල්ලා බලාගෙන හිටියන් නිමන්න කරන්න කිසි දෙයක් කරන්න බෑ මුළු කුටියම දැවෙනවා. විශාල වශයෙන් මිනිස්සු රැස් වෙලා බලාගෙන හිටියා. සුමංගල සිටුවරයා ටික වෙලාවක් බලාගෙන ඉඳලා හයියෙන් hina වෙන්න පටන් ගත්තා. සිටුවරයා ළඟට හිමින් හිමින් ගියපු කෙනෙක් සිටුතුමනි මෙච්චර අපරාධයක් වෙලා තියෙන කොට hina වෙන්නේ ඇයි කියලා ඇහුවා. සිටුවරයා සඳහන් කළා බුදුරජාණන් වහන්සේට කුටි දෙකක් හදන්න පුළුවන් වෙයි කියලා මං හිතුවේ නැහැ. නමුත් දැන් කුටිය පිච්චිලා මං වාසනාවන්ත වුණා තවත් කුටියක් මෙතන හදනවා කියලා. කුටිය හදලා පූජා කරන දවසේ බුදුරජාණන් වහන්සේ අනුශාසනාව කරනවා. අර ගිනි තියපු මිනිහා කල්පනා කළා සුමංගල සිටුවරයට රිදවන්න විදිහක් ඇත්තෙම නැහැ. එදා පිහියක් ඉනේ තියාගෙන ඉන්නේ මේ පින්කම ඇතුලේ කොහොම හරි පිහියෙන් අයින්නවා කියලා. දවස් 7ක් පින්කම කරනවා. දවස් 7ම පිහියේ ඉනේ තියාගෙන එතෙන්ට ආපු ශ්‍රද්ධාවන්තයෙක් වයි වැඩ කරනවා. මිනිසුත් එක්කම ගැවසෙන නිසා පිහියෙන් යනගන්න අවස්ථාව එන්නේ. අදාන්තිම දවසයි දාණයෙන් පස්සේ සිටුතුමා බුදුරජාණන් වහන්සේට කතා කරලා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ පින්කමේදී පින් අනුමෝදන් කරන්නන් අතර සුගන්ධ කුටියේ ගිනි තියපු මිනිහා විශේෂයි කියලා. ස්වාමීනි ඔහු මේ කුටියේ ගිනි නොතියන්න මට ආයි කුටියක් හදන්න අවස්ථාව වෙන්නේ. එහෙනම් ඔහුට විශේෂයෙන් පින් දෙන්න කිව්වා. අර මනුස්සයාට තවත් තවත් නම් ඉවසන්න බැරුව ගියා. ඔහුට කල්පනා වුණා මේ සිටුවරයා මොන තරම් ගුණවත්ද මොහුගේ පාද අල්ලලා වැඳලා සමාවිල්ලුවේ නැත්තම් මගේ ඔළුව හත් කඩකට පැලෙනක නතර වෙන්නේ නැති. ඒ වෙලාවේ තමයි ගිහිල්ලා දන ගහලා වැඳලා සමාවිල්ලුවේ. මොකක් නිසා ඔබ මගෙන් සමාව ඉල්ලනවද? සඳහන් කළා සිටුතුමනි මෙතෙක් කල් කරදර කරපු දේවල් ඔක්කොම කළේ මම කියලා. මොන හේතුව නිසාද? එක දවසක් අම්බලමේ නිදාගෙන ඉන්නකොට ඔබතුමා මම ළඟට ඇවිල්ලා කිව්වා රෑ 30 මෙව්වා ගානේ ඇවිදලා ඇවිදලා පාන්දර ඇවිල්ලා මෙතන නිදි කියලා. ඒ වචනෙට ඇති වුණ කේන්තියටයි මම මේ ඔක්කොම කළේ. අනේ සිටුතුමනි මට අනේක වාරයක් සමාවෙන්න. සිටුතුමා සඳහන් කළා ඔබත් එක්ක කිසිම තරහක් කිසිම අමනාපයක් මගේ නැහැ. ඔබට මගෙන් සමාව ඕනේ කියලා හිතෙනවනම් මගෙන් සමාව තියෙනවා. මං අමනාප නෑ. ස්වාමීනි ඒ හිම මදි. මට හැබෑවටම සමාව දුන්නා නම් මටත් මගේ පවුලේ අයටත් දිවි තියනකම් ඔබතුමාට බැල මෙහෙවරකම් කරන්න ඉඩ දෙන්න කිව්වා. නමුත් සඳහන් කළා මගදී හම්බ වෙලා කියපු එක වචනයකට කේන්ති අරන් මෙච්චර හරියක් කළා නම් මගේ මාලිගාවේ නතර වෙලා ඔබ කොහොමද කරන්න බැරිද? ඒ හින්දා ඒ කාරණාවෙන් කමක් නැහැ. මම ඔබත් එක්ක තරහ නෑ කියලා කිව්වා. එතකොට වෛර කරන පුද්ගලයා දිනන්ද අසත්පුරුෂයා දිනන්ද සත්පුරුෂ බව කොයි තරම් වටිනවද කියන මේ වාගේ අපූර්ව උදාහරණ මේ ධර්ම රත්නේ පුරාම සඳහන් වෙනවා. මේ කරුණු ඔක්කොම එකතු කරලායි සඳහන් කරන්නේ හැම වෙලාවෙම අසත්පුරුෂයා දිනන්න නම් සත්පුරුෂ බවම ඉස්සරහට ගන්න. දන් දෙන්නේ නැති අය කදරි කාර්යෝ කියලා කියන්නේ ලෝභයි කියන එක. මසුරු පුද්ගලියෝ. ආන් ඒ වගේ මසුරු අය දිනන්නේ දානෙම තමයි වටින්නේ. දීමනාවම තමයි උතුම් වෙන්නේ. එහෙම කරගෙන කරගෙන යනකොට වුන්ට හිතෙනවා අපිත් දෙන්න ඕනේ කියලා. මේ කාරණාවට ඍජුව සම්බන්ධ කරුණු බොහොම ධර්මයේ තුල ඇත කාල වේලාව සීමා සහිත ඇති කියලා හිතනවා. ඉවර වෙමින් පවතින ඇති කියලා හිතෙන නිසා හොඳ උදාහරණයක් මත්ත කුණ්ඩලීගේ කතාව. තාත්තා මොන තරම් ලෝභද. එකම පුතාට කනට දාන්න තෝඩුවක්වත් හදලා දුන්නේ හදලා දුන්නේ නැහැ. පාණ්ඩු රෝගයට ප්‍රතිකාරයක්වත් කළේ කළේ නැහැ. අන්තිමට පුතා තාත්තගේ ලෝභකම හින්දාම මෙල්ල ගියා. හැබැයි පුතා මැරුණට පස්සේ හැමදාම සොහනට ගිහිල්ලා අඬනවා. එක දවසක් සොහනේ අඬනකොට තවත් කෙනෙක් සොහනේ පැත්තක අඬනවා. ළඟට ගිහිල්ලා ඇහුවා උඹ කවුද? උඹ මොකටද අඬන්නේ? ඒ පුද්ගලයා සඳහන් කළා කරත්තයක් හැදුවා. මගේ කරත්තේ රෝද දෙකක් නැහැ. මං ඒකයි අඬන්නේ. මං රෝද දෙන්නම් කියලා කිව්වා. සඳහන් කළා එහෙම රෝද මට වටින්නේ මට මට ඕනේ රෝද දෙකම ඕනේ. ඔබ ප්‍රාර්ථනා කරන්නේ මොන වගේ රෝග රෝද දෙකක්ද? ඔහු සඳහන් කළා එක රෝදයකට හිරු මඩලක් අනික් රෝදයට සඳ මඩලක් තවන කියලා. අදින මේ සිටුතුමා සඳහන් කළා ඔබ මහ මෝඩෙක්. කවදාවත් හම්බ වෙන දෙයක් දෙවිල්ලන්නේ. අදින පුබ්බක බමුණ එහෙම කියහම අර මිනිස්සයා අහනවා ඔබ අනන්නේ මොකටද? මට හිටියේ එකම පුතයි. පුතා මැරිලා මට ඒක වාවන්නේ. මගේ පුතා වෙනුවෙන් මං අඬනවා හැමදාම ඇවිල්ලා. අර මොනුෂයා කිව්වා මෝඩයා. උඹ මට වඩා මෝඩයි. ඒ මොකද කියලා ඇහුවා. මට ඉරහඳ හම්බෙන්නේ නැති බව ඇත්ත. හැබැයි ඒ දෙකම මට පේන්න තියෙනවා. නමුත් උඹ මැරිච්ච පුතා වෙනුවෙන් අඬනවා. අඩුම තරමේ පේන්නවත් නැති වස්තුවක් ගැන තමයි ඔබ දුක් වෙන්නේ. කාරණාව තේරුම් ගත්තා. පස්සේ කතා කරලා කිව්වා මම වෙන කවුරුවත් නෙමෙයි. මම වෙනුවෙන්ම තමයි අඬන්නේ. ඔබ කොහොමද දෙව්ලොව ගියේ කියන කාරණාව ඇහුවහම අන්තිම මොහොතේ ලෝක සත්‍ය හැමෝටම පිහිට වෙනවා වගේ බුදු පියාණන් වහන්සේගේ පිහිට මටත් ලැබුණා. මට මගේ මව්පියන්ගෙන් තාත්තගෙන් පිහිට නොලැබුණාට භාග්‍යතුන් වහන්සේ පිහිට වුණ නිසා මම දෙව්ලොව ගියා. බුද්ධ ශාසනය පහළ වෙලයි තියෙන්නේ. ශ්‍රේෂ්ඨ මනුෂ්‍ය ජීවිතය ලැබිලායි තියෙන්නේ. පෙර පින් කරපු නිසා ඔබට ධනය ලැබිලා තියෙන ඕන තරම් ඒක ගොඩ ගහලා තියලා ප්‍රයෝජනයක් නොගෙන නොකා නොබී මැරිලා ගිහිල්ලා പ്രേත ලෝකෙක උපදිනවට වඩා ওই ධනෙ වියදම් කරලා පින් කරලා සුගතිගාමි වෙන්න කියලා. අදින පුබ්බක බමුණ එදාගෙන් පස්සේ හොඳට දම්පෙන් පූජා කරලා බොහොම පින් කරගත්තා. මේ හා එක්ක මේ කරුණට තව සඳහන් කරන්න උදාහරණ කාරණාවකට තරම් ත්‍රිපිටකයෙන් අපිට හොයන්න පුළුවන්. නමුත් මේ ගාථා රත්නයේ අන්තිම කාරණාව සච්චේන අලිකවාදීන. යම් කෙනෙක් බොරු කියනවන මුසාබස්ම දොඩනවන බොරු කියන පුද්ගලයාට අපිත් බොරුවක් කියන්න ඕනේ අපිත් බොරුවකින් සංග්‍රහ කරන්න ඕනේ යමෙක් එහෙම හිතනවනම් දෙගොල්ලට දෙගොල්ල මාරුවෙන් මාරුවට බොරු කියා ගන්නවනම් ඔවුන් කාටවත් කවදාවත් ඒකෙන් සැනසීමක් හම්බ වෙන්නේ නැහැ දෙගොල්ලොම සිද්ධ කරගන්නේ අප්‍රමාණ අකුසල් කන්ද. ඒ නිසා භාග්‍යතුන් හස්දේශනා කළේ මේ බොරුවෙන් වළකින එක හරි ශ්‍රේෂ්ඨ කුසල කර්මයක් කියලා. සමහර දිව්‍යාංගනාවෙන් දිව්‍යාංගනාවන්ගෙන් අහපුවාම මොනවාගේ පින්කම් කරලාද දෙව්ලොව ආවි කියලා. අනිත් කෝක කරන්න බැරි වුණත් සත්‍ය වචනේ පාවිච්චි කළා. සත්‍යං බණේන කුඤ්ඤෙය්‍ය. බණක් අහන්න බැරි වුණා, ධනක් දෙන්න බැරි වුණා, ශ්‍රද්ධාවෙන් වැඳ පුදා ගන්න බැරි වුණා. නමුත් සත්‍ය වචනේ හැමදාම පාවිච්චි කළා කියලා කියනවා. බොරු කියන පුද්ගලයාට කරන්න බැරි අකුසලයක් මේ ලෝකේ නෑ කියලයි ධර්මයේ සඳහන් කරලා තියෙන්නේ. ඕනෑම පාපයක් කරන්න බොරු කියන්න මැලි වෙන්නේ නෑ කියන කාරණාවත් සඳහන් කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි දස අකුසල් පිළිබඳව සඳහන් කරනකොට කට පාවිච්චි කරලා තමයි අපි වැඩියෙන්ම පව් කරන්නේ. දස අකුසල් අතර අකුසල් හතරක්ම කරගන්නේ කට පාවිච්චි කරලා. බොරු කියනවා, කේලම් කියනවා, පරුෂෝචන කියනවා, හිස්වචන කියනවා. නමුත් මුඛය අපිට ලැබුණේ සංසාරේ හුඟක් පින් කරපු හින්දා. මේ ශරීරේ අංග ප්‍රත්‍යංග මේවට කියන්නේ ෂණ සම්පත් කියලා. ඇස් දෙක, කන් දෙක, නාසය, ශරීරය, මේ කට දිව මේවා ලැබුණේ සසර වෙනම පින් කරපු හින්දා. යම් යම් කෙනෙක් ඒ ඒ ඉන්ද්‍රියන් ලබන්නේ ඔවුන් රැස් කරගත්ත කුසල කර්මවල යම් අඩුලුහුඩුකමක් තියෙනවා නම් සමහර වෙලාවට අපි දකිනවා සමහර අය මනුෂ්‍ය ජීවිතයක් කරන් ඉපදුනාට පිසිද් ඇස් ලැබිලා නැහැ. ජීවිතය ලැබිලා තියෙනවා ඇස් ලැබිලා නැහැ. ජීවිතය ලැබිලා තියෙනවා කතා කරන්න බෑ. ජීවිතය ලැබිලා තියෙනවා කන් ඇහෙන්නේ නැහැ. ජීවිතය ලැබිලා තියෙනවා අතපය වාරු නැහැ. ඒ ඉන්ද්‍රියන් එහෙම ලබන්නේ පෙර රැස් කරගත්ත කුසල කර්මයන්ගේ ඌනතාවයන් තිබුණා. නමුත් පින්නතිනේ අපිට මේ ෂණ සම්පත් ඔක්කොම හොඳට ලැබිලා තියෙනවා කියලා කියන්නේ ඒ අයට වඩා සංසාරේ විශාල වශයෙන් පින් කරලා තියෙන බව මනාව පසක් කරනවා. කතා කරන්න බැරි කෙනෙකුට තියෙන දුක කතා කරන්න පුළුවන් අපිට කොහොමවත් තේරෙන්නේ නැහැ. එහෙනම් සංසාරේ පින් කරලා මේ කට ලැබුණේ මේ දිව නමල වචන හුවමාරු කරන්න පුළුවන් උනේ පෙර පුණ්‍ය ශක්තිය නිසා. පිනක ප්‍රතිඵලයක් හැටියට වචන ප්‍රකාශ කරන්න ලැබුණ හැකියාවෙන් ආපහු පෞරස් කරනවා නම් ඒකේ කිසිම තේරුමක් කිසිම තේරුමක් නැහැ. අන් ඒ නිසා සඳහන් කළා බාලයාගේ කටේ කෙටේරියක් තියෙනවා කියලා. අනික් කෙටේරි වලින් කොටන්නේ අනුන්ට. නමුත් බාලයාගේ කටේ තියෙන කෙටේරියෙන් කොටාගන්නේ බාලයා Tamanටම කොටා ගන්නවා. කූටාරි ජායතේ මුකි. ඒ කියන්නේ මේ කටින් පිට කරන වැරදි වචනයක් වචනයක් ගානේ සතර අපායවල වලට පාර හැදෙනවා. ආන් ඒ නිසා දේශනා කළා හැම වෙලාවෙම සත්‍ය වචනේ පාවිච්චි කරන එක වටිනවා. බොරු කියන හැම කෙනෙක්ම දිනන්න යමෙක් අදහස් කරලා තියෙනවා නම් ඔවුන් දිනන්න පුළුවන්කම හැකියාව සත්‍ය වචනේමයි. මේ සත්‍ය වචනේට ලෝකේ කරන්න බැරි දෙයක් නැහැ. සත්‍ය තරම් රසය මේ ලෝකේ වෙන නැති බව ආලෝක සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා. සත්‍යං සාදු තරං රසාන. ඊ타ම යහපත් වූ සාදුතර වූ රසේ සත්‍ය වචනේ බව පැහැදිලි කළා. ඒ නිසා මේ සත්‍ය දෙවි බඹුන් සතුටටපත් කරන්න පුළුවන් යමෙක් සත්‍ය ප්‍රකාශ කරනවා නම් අපි ඇත්ත කතා කරනවා නම් හැම මිනිහෙක්ම අපි ගැන විශ්වාස තියෙන්න පටන් ගන්නවා. සමහර අය සමහර දේවල් කියහම ඔව්ව විශ්වාස කරන්න ඒ තරම් බෑ කියලා අපි කතා කරනවා. නමුත් ඇත්ත කතා කරන මිනිහෙක් වචනයක් කියහම කෙනෙක් හිතනවා ඒ පුද්ගලයා කියවනම් මේ ගැන ටිකක් විමසිලිමත් වෙන්නම වෙනවා කියලා. ඒ තරම් ලොකු විශ්වාසයක් සත්‍ය කතා කරන්න පිළිබඳව ගොඩ නැගිලා තියෙනවා. ධර්ම දේශනාවට තියෙන කාලය නිමා වෙලා තියෙන නිසා මේ උතුම් ගාථා රත්නයෙන් පුජ්‍යලයන් සිව් දෙනෙක් දිනන්න එහෙම නැත්නම් කරුණු හතරක් දිනන්න හේතු වෙන උතුම් කාරණා හතර පැහැදිලි කර දේශනා කරලා තියෙනවා. එහෙමනම් අපි මෙතෙක් වේලා සාකච්ඡා කළේ ක්‍රෝධ කරන්නා දිනන්න මෛත්‍රියම පාවිච්චි කරන්න අසත්පුරුෂයා දිනන්න සත්පුරුෂයෙක්ම වෙන්නේ ලෝභී පුද්ගලයා මසුරු පුද්ගලයා දිනන්නේ හැම වෙලාවෙම දානෙම ඉස්සරහට අරගන්න බොරු කියන අය දිනන්නේ සත්‍යම පාවිච්චි කරන්න මේ උතුම් කාරණා හතරෙන් මෙලව දිනන්නත් පුළුවන් පරලොව දිනන්නත් පුළුවන් සුගතියට යන්නත් පුළුවන් නිවනට මඟ හදාගන්නත් පුළුවන් මේ උතුම් කරුණු ජීවිතයට එකතු කරගෙන Tamanට ලැබිච්ච ශ්‍රේෂ්ඨ මනුෂ්‍ය ජීවිතයට හැබෑම සාධාරණයක් කරගන්න ඔබ සියලු දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් ශක්තිය ධෛර්යය වාග්ය වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක ශාසනං දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ